සිංහල ස්වදේශීය සේවය ඉදිරිපත් කරයි. හෙළ මියසී පුරෝගාමි සුනිල් සාන්තයන් පිළිබඳ මීළඟ කියවීම. කෝකිලයන්ගේ කෝකිලනාදී කෝකිලයන්ගේ කෝකිලනාදී මීළඟ මීනිත සුනිල් ස්වර හත් පාටක් ගැවෙන්න රන්නයක් නැංවෙන්නා ජූලි 20 වෙනිදා බ්‍රහස්පතින්දා සවස් 2ට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ අරුන්දති වංගහලේදී මාචාර්ය ජයන්ත අමරසිංහ සුනිල් ශාන්ත පුත්‍ර ලංකාසාන්ත මාතිවේදී කපිල එම් කමගේ ප්‍රවීණ සංගීතවේදී ටී එම් ජයරත්න නදීක ගුරුකී සශිකා නිසංසලා කල්පනා කාවින්දේ පවිත්‍රා උමයන්ගනි සමග ශ්‍රීපාලි මණ්ඩපයේ සෞන්දර්ය අධ්‍යනාංශයේ විද්‍යාර්ථීන් සංවිධානය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජන සංනිවේදන අධ්‍යනාංශය සහ සුනිල් ශාන්ත සමාජය මේ ළඟ මීවිත සුනිල් ස්වර මේ කතනල වාලා සරහෙල ගුරුලිය සරදී අයිබන් සුබ දසනක් මීළඟ මීවිත මේළඟ මෙවිත මාසික ප්‍රාසංගික අත්දැකීම පසුගිය දෙමසෙහිම අපිට ඔබට ලබා දෙන්න නොහැකි වුණා රටේ ඇති වුණු විවිධ තත්ත්වයන් හේතු කොටගෙන. නමුත් ඔබ දන්නවා ඔබට මීට పూర్වයේ ඇහුණු పూర్ව ප්‍රචාරක පටයත් එක්ක මීළඟ මීවිත ප්‍රාසංගික කියවීම සඳහා මේ වන විට සූදානම් වෙමින් සිටින වග. සුනිල් සාන්තයන් ලංකාවේ අපේ සංගීතයක් බිහි කරලීම උදෙසා අප්‍රමාණව කැපවුණු අප්‍රමාණ මිනිසෙක්. ඔහු පිළිබඳව තමයි මීළඟ කියවීම අපි ඔබ වෙනුවෙන් ගෙනෙන්නට සූදානම් වන්නේ. සුනිසාන්තයන් කියන්නේ කවුද? ඔහුගේ සංගීතමය භූමිකාව කවරේද? එය විශේෂිත වන්නේ ඇයි? සහ මෙයාදී බොහෝ දෑ අපිට කතා කරන්නට ලැබෙවියයි අපි විශ්වාස කරනවා තව දින කිහිපයකින්. හැබැයි ඊට පූර්වෙහි අද මීළඟ මීවිත මේ හෝරාව අපි වෙන් කරන්නේ සුනිසාන්තයන් පිළිබඳව කතා කිරීමට සහ මේ කතා කිරීමේ කාලීන වැදගත්කම පිළිබඳවත් කතා කරන්නට. මීළඟ ජීවිතට මීළඟ සූදානම වෙද්දී අද මීළඟ ජීවිත වැඩසටහන වෙනවන්නේ සුනිල් සාන්තයන් මීළඟ ජීවිත කියවීම පිළිබඳව පූර්ව කතා බහකට. අපි ආරාධනා කර අද මේ වැඩසටහනට සුනිල් සාන්ත පුත්‍ර ලංකා සාන්ත මහත්මයාට එවැගේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විජිත් සේනාරත් මහත්මයාට මීළඟ ජීවිතට ආයිබෝන් සුබ දසයි අතර මේ මීළඟ කියවීම කෙරෙන්නේ වෙනද නම් අපි ගුවන්විදුලි සංස්ථාවේනේ ගුවන් සංස්ථාවේ 6 වෙනි මැදිරිය තමයි ඊට සූදානම් වන්නේ. නමුත් බොහෝ දිනාගේ ඉල්ලීමක් තිබ්බා ගුවන්විදුලි මැදිරියෙන් එළියට මේක අරගෙන එන්න කියලා විශේෂයෙන්ම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගෙන් විද්‍යාර්ථීන්ට ලොකු වටිනාකමක් එක්කරන වැඩසටහනක් බැවින් අපි ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේදී තමයි මෙවර මේ වැඩසටහන පවත්වන්නේ. හරි. ඒ පිළිබඳව අපි ඉදිරියට කතා කරමු. ලංක මහත්තයා අතරම මේ මම ඔබට මුලින්ම මගේ ගෞරවය පුද කරන්න අවශ්‍යයි. හේතුව තමයි ලංකාවේ සංගීත වෙදින් වෙන්න පුළුවන්, සාහිත්‍ය වෙදින් වෙන්න පුළුවන්, නැත්නම් ඕනෑම ප්‍රවර්ගයක කලාකරු වෙන්න පුළුවන්. ඔවුන්ගේ ಗುಣ සමරුවක් හෝ ඔවුන්ගේ කිසියම් කටයුතු විශේෂයෙන්ම ඒ දෙමව්පියන් මේ ගෑන් පස්සේ ඊළඟ දරු පරම්පරාවට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙනවා විජිත් මහත්තයා මේ මේ ඔවුන් පිළිබඳ ගුණ සමෘද්ධව හෝ ඔවුන් කර දෑ පිළිබඳව කතා කරන්න. ඉතින් මාධ්‍යවලින් ඉතාමත් මාල් ප්‍රමාණයක් ඉඳ ලැබෙන්නේ. අපි දන්නවා බොහෝ අය වැඩි පසුතැවිල්ලෙන් පවා පසු වෙනවා. මේ කවුරුත් මේවා කරන්නේ නැහැ, කවුරුත් උදව් කරන්නේ නැහැ. මේවා පිළිබඳ ආයෙ කියන්න කවුරුත් මහන්සි වෙන්නේ නැහැ කියලා. එක මැසිවිල්ලක් තියෙන්න පුළුවන්. ඔවුන්ගේ ආර්ථික තත්ත්වය හෝ වෙන්න පුළුවන්. හැබැයි එහෙම කී කියා ඉන්නවට වඩා තමන්ගේ පියා මෙරටට කළ සේවාව අන් අයත් එක්ක බෙදා හදා ගනිමින් මේ ඉදිරියට ගෙන යාමේ කාර්ය ඊ타ත්ම වැදගත්. ඒ කාර්යයට අපිවත් අපිටත් පෙළඹවීමක් සහ උත්තේජයක් ලබා දීම පිළිබඳව තමයි මගේ මුලින්ම ස්තුතිය ඔබතුමන්ට. ස්තුතියි. ඇත්තටම මේ රංගසන්ත මහත්තයා සුනිල් සාන්තයන්ගේ සංගීතය පිළිබඳව මේ නූතන කියවීම මේ પરම්පරාවේ සහ මේ මේ කාල සීමාවේ කියවීම ඔබතුමන් මොන විදිහට දකින්නේ? ඒක සඳහා හොඳ ප්‍රවණතාවයක් තිබෙනවාද? ඒ ගොඩනැගීමට යම් ආකාරයක හැකියාවක් ලැබුණද? පහුගිය කාල සීමාව තුළ ඔබ ඇතුළු කණ්ඩායම කළ කාර්යයන්වලදී. ඇත්තෙන්ම ඔව්. ඇත්තටම අපි කරගෙන යන වැඩපිළිවෙලේ අපි ප්‍රසංගයක් පැවැත්වුවා නම් ඒ ප්‍රසංගයේ අවසානයේදී අපිට ලැබෙන ප්‍රතිචාර හැටියට බොහෝම අපි හිතනවට වඩා ලොකු ප්‍රතිචාර ලැබුණා හැම හැම ප්‍රසංගයකදී. ගිය අවුරුද්දේ අපි අවසාන කාලයේ අපි පේරාදෙණියේ ඉංජිනේරු පීඨය කරා සංඝයක්. ඒකට ආපු අය අපිට හිතන්න බැරි තරමින් ඒක පිරෙන්න සෙනග හිටියා. මේ ඒගොල්ලෝ බලලා අපිට මටම කීප දෙනෙක් කිව්වා බලපු ජීවිතේ බලපු හොඳම ප්‍රසංගය කියලා. ඒ කියන්නේ ඒ ඒ ඇත්තටම මේ ගීත සමහරක් හුඟක්ම ජනප්‍රිය ගීත දන්නවා සමහරු. සමහර අය අහනකොට දන්නේ මේ මේ ගී අනුත් ගීත අහලා නැතිවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඇත්තටම කරගෙන යන වැඩපිළිවෙල දැනුවත් කිරීමක් කරන්නේ. ඒකට දහපු කෙනෙක් ඒකට අකමැත්තක් නැතුව කැමති වෙන එක අපි හොඳටම දන්නවා. අපි දැකලා තියෙනවා. ඉතින් ඒක මේ ඒ ගැන දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි කියලා මම ඇතුළු අපේ සුනිල්සාන් සමාජයේ සෑම කෙනෙක්ම විශ්වාස කරනවා. ඇත්තටම මොකද ගුරුදේව සුනිල්සාන්තයන් ඔහු අපිට දීපු දේ ඒක ඒකේ වටිනාකම අගය කරන්න ඇත්තටම අපිට මේ මේ ඔස්ට්‍රේලියානු ජාතික ආචාර්ය රොනි රොනල්සන් මහත්මයා පවා ඔහු ඒ ගැන අධ්‍යයනය කරලා ලංකාවේ සංගීතය ගැන ඔහුත් කතා කරනවා ඉතා ඉහළින්. ඒ කියන්නේ ඒ 1946 ඔළු පිපිලා හඳපානේ වැනි ගීත සමග ලෝකෝකිලයන්ගේ මිහිකතන ලවාලා ඔවැනි ගීත ලංකාවට දෙනකොට ඒ කාලේ එවැනි වලට සම්බන්ධ ළඟින්වත් යන ගීත තිබිලා නැහැ. ඇත්තටම හොඳට හොයලා බැලුවොත්. දැන් දැන් ඉතිහාසය ඔක්කොම මිච්චක කලවම් වෙලා හින්දා හොයාගන්න බෑ ටයිම් ලයින්. ඒ කියන්නේ කොයි කාලෙද මේ ගීත කියලා. හැබැයි 46 තිබුණ අනිත් ගීත බැලුවනම් මේ ගීතවල ලොකු වෙනසක් තියෙනවා කියලා තේරෙනවා. ඒතර ඔහු කරන්න ගිය වැඩපිළිවෙල ඔහු ඉතාම ඉතාමත් ක්‍රමානුකූලව ඔහු සංගීතයේ කෙළවරටම ඉගෙනගෙන ඉන්දියාවෙන් පළවෙනියට ඒ විභාග පාස් වෙලා සැවිජින් තමයි මෙහෙට අපට අත ගහන්නේ. එතනදී ඒක තමයි ඒක විශේෂ තියෙන්නේ. යමක් අලුතෙන් දැනුම හොඳටම තියෙන කෙනෙක් යම් කියන්නේ මේ කියන්නේ මේ මේ සර්ජන් කෙනෙක් කියන්නේ මේ මේ දොස්තර මහත්තයෙක් ඒගොල්ලෝ බේතට වැඩේ බේත් කරනවා නම් ඒකේ දැන් පෙරවලටම දන්නවනම් තමයි හොටේ බේත හරියට කරන්න පුළුවන්. එහෙම නැතුව නිකන් ගොඩ වේදකම් කරලා හොඳ කරන්න පුළුවන් ලෙඩක් තියෙනවා. ඒ වගේ සුනිල් ශාන්තියත් එහෙම ඒ ඒ ඒ ඔහුගේ ශාස්ත්‍රයේ ඔහු කෙලවරටම ඉගෙනගෙන තමයි වැඩේට පහින්නේ. ඒතර ඔහුට ඒක ඒක හසුරුවා ගැනීමට ඉතාමත් හැකියාවක් තිබ්බා සංගීතයේ. ඒ නිසා ඔහු ලංකාවේ මේ ගැමි ගීතද ඔය තියෙන හැම දෙයකින්ම ගත යුතු දේ අරගෙන ඔහු අපේ කියන සංගීතයක් හැදුවා. අද වෙනකනුත් කාටවත් කියන්න බෑ මේ මේ මේ සංගීතය මේ අහවල් රටෙන්වත් අහවල්කෙන් කොපි කරලා හැම කරා කියලා. ඕන තරම් ලංකාවේ සංගීත තිබ්බා. කෙලින්ම දනුව කොපි කරලා වචන දාලා කියනවා. ඒතර ඒක ජනප්‍රිය වෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒනට ඔහු කරන්න ගියේ අපිට සංගීතයක් අපේම කියලා හදන්න. අර සංගීතෙත් රස විඳිනවා. ඒනට මේවත් රස විඳින්න පුළුවන් මිනිසුන්ට. ඒතර ඉන්නේ ඒක තමයි සුනිල් සාන්තියන්ගේ කරගෙන ගිය වැඩපිළිවෙලේ විශේෂත්වය. ඔව් විජිත් මහත්මයා දැන් ඕනෑම කෙනෙක් ඒ එක් විෂයක් පිළිබඳව මොනසිත අග දක්වා ඉතා හොඳ දැනුමක් ලබා ගත්තොත් තමයි ඔහුට ඒ සම්බන්ධයෙන් තාර්කික හැකියාවක් ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතම මාධ්‍යය සම්බන්ධයෙන් ඔබතුමාට තිබෙන දැනුමත් එක්ක ඔබට තුමාට පුළුවන් අනිත්‍යත් එක්ක තර්ක කරන්න. හොඳ කෙලින් තියන වැඩ කරන්න පුළුවන්කමක් තිබෙනවා. සුනිසාන්තනුත් එවැනි ප්‍රවර්ගයේ පුද්ගලෙක්. ඔහු කොන්ද කෙලින් තියාගෙන කෂරුකාවක් සහිත වැඩ කරන සාම තමයි අත්‍තරම ඌට මිනිස්සු පහර දෙන්න පව පෙළඹෙන්නේ. අද අපි ඇත්තටම ඔහුගේ සංගීතමය කතිකාවට වඩා මම බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ චරිතාංග පිළිබඳ සහ ඒවැයෙන් අපේ මාධ්‍යවේදීන් සහ ශ්‍රාවකින් සමස්ත මිනිසුන්ට ගත හැකි මේ පණිවිඩය ගන්නට. ඔහුගේ තිබ්බේ කශේරුකාව. කියන්නේ මම නම් දකින්නේ එවැනි ප්‍රවර්ගයේ කලාකරුවන් ඉතාමත්ම දුලබයි, ඉතාමත්ම දුලබයි ලංකාවගේ රටක. ඔහු ඔහුගේ ඒ විශේෂත්වය. මෙතුමන් කිව්ව ඔහු සියලු දේ කොහොමරි ඉගෙන ගත්ත නිසාද ඔහුට ඒ කශිරුකාව ගොඩනගන්න පුළුවන්කම ලැබුණේ. සුන්සාන්තයට. ඔව් සාමාන්‍යයෙන් බලාගෙන ගියාම මේ අන්තිම සුවිශේෂ චරිතයක්. දැනුමෙන්, පෙනුමෙන් ඔහුගේ නිර්මාණ පක්ෂයෙන් ජයුමෙන් පමණක් නෙවෙයි ඔහු අනාගතයට ඉදිරියෙන් හිටපු තුන්කල් දැක්මක් තිබුණු සංගීතඥයෙක්. ඔහු ඇයිලා යුග පුරුෂයෙක්. අපිට අනන්‍ය භාෂාවක් තියෙනවනම් අපිට අනන්‍ය සංගීතයක් තියෙන්න ඕනේ කියන මතේ ඔහු දැඩිලි සෙල්බන් හෙන හිටියා. ඒක උට ඒ දැක්මට උට මුල පුරන්න උට ඒ දැක්ම ලබා දුන්නේ කොමරුතුඹ මුනිදස්මන්. ඉතින් ඒ අනුව හැබැයිම ඌ දැන් ඔබ කියුවේ ඌට කශිරුකාවක් තිබුණා කියලා. එව්. එතන ශක්තිමත් කශිරුකාවක් තිබුණා. නමුත් නම්මේශීලී වෙන්න ඕන දැන්දී නම්මේශීලී වුණා ඌ. නමුත් ඌ දරුණු නිවැරදි මතවලදී ඌ ඒ නිවැරදි මතය තාහුරු කරමින් එම මතයේම සිටියා. ඌට හැබැයිම ඌ වැඩ කරේ වසර 8ක් පමණ කාලයක් තමයි මේ ඔහුගේ නිර්මාණ පක්ෂයට ඇතුළත් වෙලා තියෙන්නේ. ඔහුගේ සංගීත දිවියේ ඔහුට දිගටම කටයුතු කරගෙන යාමට ඉඩ ලැබුණා නම් අද මේ තියෙන සංගීතය මීට වඩා බොහොම ඉහළ තලයකට පවත් වෙනවා. ඉතින් ඔහු එක එක්කිනා කියන විදිහට ඒ වෙනස්කම් කරලා ඔහුගේ ඔහුට තිබුණා පිළිබඳ දැක්මක්. ඒ අනුව ඔහු දැක්ක අපට අපට අනන්‍ය සංගීතයක් නිර්මාණය කරන්න නම් ඔහු කළ යුතු පියවර. ඔහු ඉන්දියාවේ ඉඳලා අර ලංකන් සාන්තියන් කීවා වගේ පළමුවෙනි ආසියාතිකයා ඉන්දියානුවෙක් නොවන පළමුවෙනි ආසියාතිකයා ගායනය සහ වාදනයෙන් ඉහළම සමත්කම් දක්වලා ආවේ. අංශ දෙකෙන්ම. අංශ දෙකෙන්ම. එතකොට ඔහු ගායනයට අමතරව වාදනයෙන් දක්ෂතාවය දැක්වී සිතාරයට. සිතාරය ඔහුගේ සිතාර වැයුම් මේ මේ ගුවන් විදුලියේ අංගල් 16 ඇටිවල තිබිලා තියෙනවා. දැනුත් ඇති. ඒක වාදනය කිරීමේ හැකියාව තියෙනවද මම දන්නේ නැහැ. කොහොම නමුත් ඔහුට ඕමුණා වුණ අපේම සංගීතයක් නිර්මාණය කිරීමට නම් ඉන්දියානු එවිට මේ ඒතාවක් මේ රටේ පැවතුනේ අනුකාරක ගීත. ඉන්දියානු දකුණු ඉන්දියානු සහ උතුරු ඉන්දියානු සංගීතවල තනුවලට සිංහල වචන උබවීම සහ ඉඳලා හිටලා ඉංග්‍රීසි ගීතයකටත් ඒ ආකාරයෙන්ම කරලා ඉඳලා හිටලා බොහොම ආනන්ද සමරකොන්ට පෙර එක්කෙනෙක් දෙන්නෙක් දේවාසුරසේන මහත්මයා වගේ අපේ යමක් අපිට අනන්‍ය යමක් කරන්න උත්සාහ ගත්තා. නමුත් සමස්තයක් වශයෙන් ආනන්ද සමරකොන් යම් කිසි වෙනසක් කරා. නමුත් මේක නිවැරදි මගට නිවැරදි පීල්ලට පැමිණියේ සුනිල් සාන්තයන්. එතුමා තමා එතෙක් ඊටාම දක්ෂ ලෙස වාදනය කරපු සිතාරය පසකින් තැබ්බා. ඔහුගේ මුල් ගීත එකකින්වත් සිතාරය ඇහෙන්නේ නැහැ. ඔහුගේ මුල් ගීත වලින් බොහෝමයක තබ්ලාව ඇහෙන්නේ යාන්තමට. ඇතැම් මේ වෙයිදී තියෙන ශබ්ද පරිපාලනයේ දුර්වලකම් නිසා ශබ්ද පරිපාලනයේ දුර්වලකම් නිසා තබ්ලාව හඬ ඇහිලා තියෙන මොකද එකම මයික්‍රොෆෝනින් ඒ කාලේ ඔය සියල්ල තැටිගත වෙලා තියෙන්නේ. ඒ ඒ කාරණාවට හේතුව අර ඉන්දියානු ස්වරූපය දැක්වෙන දැන් සිතාරය උන්ටා මිහිරි හොඳ සංගීත භාණ්ඩයක්. නමුත් අර ඒක හඳුනු ගමන් ඉන්දියානු ගීත මතක් වෙන නිසා ඔහු සිතාරය බැහැර කරා. තබ්ලාව අර තාලයේ සබා ගැනීම සඳහා පමණක් උපයෝග කරගත්ත නිසා තබ්ලාවට මුල් තැන දුන්නේ. ඔහු ගායනයේ තමයි මුල් තැන දුන්නේ. ඒ වගේ දුර දැක්මක් ඇතුව තමයි ඔහු කටයුතු කරේ. ඉතින් ඒ ඔහුට ඔහු ලංකාවට ඇවිල්ලා අපිට අනන්‍ය සංගීතයක් කරගෙන යනකොට අදක්ෂ නාමධාරී සංගීතඥයන්ට පෙරුණා මේක පොඩි අපට වැඩිය වැරදිනවා මේතුමා ඉහළට මතු වුණොත් කියලා. ඒක නිසා ඔහුට විරුද්ධව නොයෙකුත් උපක්‍රම යොදුවා මේ ඔහු මේ සංගීතයෙන් බැහැර කරන්න. කොටිම ඔහු ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආවහම ඉහෙළම විදිහට සමත් වෙලා ඒ වෙනකොට ඒ ඒ தත්වයට වාදනය සහ ගායනයෙන් යනුවෙන් සමත්කම් දැක්වූ එකම සංගීතඥ ඔහු ඔහු ලංකාවට ආවහම ලංකාවේදී ඔහුට දුන්නේ ඔහු කලින් පාසලක ගුරුපත් වීමක් ලැබිලා හිටියා. නැවතත් ඒ පාසල පාසලක සරඹ ගුරුවරයෙක් බවට පත්වීමක් දෙන්නේ නැහැ. ඔහු ඒක බාරගත්තේ නැහැ. ඒ ඒ තමයි ඔහුව ඒ කියන්නේ හැදෙන ගහ තේරුම් ගත්තා. දැම්මම චප්ප කළා දැම්මේ නැත්තම් ඒක අපට ලොකු කරදරයක් අපිට ප්‍රශ්නයක් වෙනවා කියලා ඒ රාගධාරී සංගීතයට නැඹුරු වෙලා හිටි ඒ රාගධාරී සංගීතය කියන්නේ හරියට කෝඩියල් බූතයක් වගේ. කියන්නේ රාගධාරී සංගීතෙ මම කිසිසේත් අගෞරව කරන නෙවෙයි. ඉතාලු අපිත් ඒවා විඳිනවා. නමුත් ඒක අපේ සංගීතය නෙවෙයි. රාගධාරී සංගීත දැන් කෝඩියල් බූතලයකින් අපිට බීම හදන්න පුළුවන්. රාගයක් ගත්තාම ඒ රාගයේ ඒ ස්වර ටික අසුරු කරාම ඕනේ තරම් තාල හැත්ත හැකි. හරි? කෝඩියල් එකකින් බීම හදනවා වගේ. ඉතින් ඒක හරි ලේසි වැඩක්. සංගීතයම් ප්‍රමාණයකට දැනගෙන ඉන්න ඕන. අර එහෙම නැතුව සුනිල් සාන්ත හිතුවා අපිට නෑ අපි දැන් අපේ රටටත් අපිට අනන්නේ සංගීතයක් තියෙනවා. චීන සංගීතයක් අහනකොට අපි දන්නවා ඒක චීන කියලා. ජපානි සංගීතයක් අහනකොට අපි දන්නවා ඒක ජපාන කියලා. ඒ වගේ දැන් වංග ගීත වුණත් ඉන්දියාවේ වුණත් වංග ගීත අහනකොට අපි දන්නවා ඒක වංග ගීත කියලා. හරි බෙන්ගාලි ගීත වල රවීන්ද්‍ර සංගීත. සුනිල් සාන්තට උනුනේ රවීන්ද්‍රනාථ ఠාකූරයන් කරා වගේ රවීන්ද්‍ර සංගීතයක් වෙන්නේ සුනිල් සංගීතයක් කරන්න. ඔහු කරේ සුනිල් සංගීත. ඔහුගේ සංගීතයේ සුනිල් සංගීතය. ඒක කරගෙන යනකොට ඔහුට පහර දෙනකොට ඔහු ඒවට කිසි කෙනෙක් ඒකට පහර දුන් කිසි කෙනෙක් එක අමනාපුනේ නැහැ නමුත් ඔහු මතවාදීව ඔහුගේ මතයේ ඉල්බේ හිටියා. ඒක පිළිගත්තේ නැහැ. ඊට ඒ සිවිල් බලයේ තිබුණු යම් කිසි ඒ තාලිගුවන් විදිහේ තනතුරු දැවුම වායේ විශ්වවිද්‍යාලවල පෙරදින විශ්වවිද්‍යාල හිටපු ඇතම් මහාචාර්යවරු ඒ ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි දන්නවනේ දැන් දේශපාලනයේ දීගත්තාම සමහර වෙලාවට එක එක අය අන්දවාදීව අන්තවාදීව ඔහේ අන්දානුකරණයෙන් යම් යම් පක්ෂ වලට ගැති වෙලා ඉනවා. ඒගොල්ලෝ වරදක් කරත් ඒක වරද ඒගොල්ලෝ පෙවුනත් ඒක නෑ නෑ. ඒ උනත් කියලා තමන්ගේ පක්ෂේනේ කියන්නේ. ඒ වගේ මේ රාගදානි සංගීතයට නැඹුරු වෙච්ච ඇතමුන්ට ඒකේ නැතුව මේ සුනිල් කරන වැඩේ හරි කියලා තේරුණත් නෑ අරකෙම ඉන්න ඕන කියන තැනට ඉඳගෙන එහෙම කල්ලියක් වශයෙන් යොමු වෙලා සුනිල්ුන්ට එරෙහිව කටයුතු කරන නිසා සුනිල්ු කොන්ද කෙලින් තියාගෙන ඕගොල්ලන්ට එපා නම් ඕගොල්ලන්ට එක සැරයක් එපා නම් මට දාසාරයක් එපා කියලා ඉවත්ව ගියා. හොඳයි අපි ගීතක් අහමු. මොකද මේ ගීත අපිට වැඩිපුර ඉදිරි සතිවලදී අහන්න පුළුවන්කම ලැබෙවි අපේ ඊළඟ ඊළඟ කියවීමත් එක්ක මේ ගීත එදා වගේම අදත් ජනප්‍රියයි මේ ගීත තමයි අපිට මතක තියෙන්නේ අදටත් ලංකාවේ පාසල් වල දහස් ගණන පාසල් වල තූර්යවාද කණ්ඩායම වාදනය කරන්නේ සුනිලු නිමැවූ ගීත අපේ හමුදා තූර්යවාද කණ්ඩායම නිර්මාණ ඒ ඔවුන් වාදනය කරන ඒවේ අනුවාදන මම කියන්නේ කොතරම් ජනගත වෙලාද හැබැයි කවුද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැතුව යන්න පුළුවන් තරුණ පරව දන්නේ නැතුව යන්න පුළුවන් සුළුසාන්තයන් කවුද කියලා අපිට ඒක තමයි පණවිඩය කියන්නට ඔබට ඌමනා වෙලා තිබෙන්නේ මේ ගීතයෙන් පස්සේ අනිත් අපි කතා කරනවා. కోకిలయంగే కోకిలనాదే కోకిలయంగే కోకిలనాదే හීන හඳින් හීන වගේ නැගේ ಜಾತಿ ಜಾತಿ ಮಾಲೆ ಸುವದ ಮುರಾಬಿ ವಾಟಿನ್ ಪಿಟಿ ಸಿಸಿಲ್ ಸುಲಾ ನಮಾಲಿ ಸಾಮದಾನ ಸೆನೆ ಸುಬಾಂಗದಿನಿ අන්න අන්නේ රත් මූද කිලෙන්නේ මගේ කුමාරී යාල තොටිලේ පැදිමු නිදලේ කොකිල යන්නේ කොකිල නාදී කෝකිලයන්ගේ කෝකිල නාදේ හේන හලි හේන වගේ ඉනගේ සුදෝ සුදෝ අන්න සඳා තෙබෙන්නේ සාදු සාදු ඔබේ දෙසයි බලන්නේ පායි පාසන්නේ නිකම් තැවෙන්නේ ඇයිද මගේ සුදා මටයි ආදරේ අන්න දෙව්ලියෝ අපේ පෙම් බලා ගීත ගයනෝ කොකිලයන්ගේ කුකිල නාදී කුකිලයන්ගේ කුකිල නාදී හීන හඳින් හීන වගේ ඉනගේ සමාන් මාලක් නෙලා මගේ බිසුගේ හිසේ ගසම් අන්න මගේ විනුතේ නෑනේ මගේ කුමාරී සාදු කියා හාදු දෙකක් දෙන් සිරී මගේ කිරී හනේ සුමේරී ගයන මගේ කුකිලයන්ගේ කුකිල නාදී කුකිලයන්ගේ කුකිල නාදී හීන හනි හීන වගේ ඉනගේ ඕමැඟත් අසුළු මැණික් සාගරේ ඔබයි මගේ මැණික මගේ ආදරේ ඉතින් එපා සැකක් මගේ සුන්දරී මෙලුම් එලුම් ඔබයි මගේ පෙම්බරී මගේ අසෝකා මගේ විසකා මගේ මල්කා කුකිල යන්නේ කුකිල නාදී කුකිල යන්නේ කුකිල නාදී හීන හඳින් හීන වගේ නගේ හීන හඳින් හීන වගේ නගේ වෙලා පෙරවරු 10යි විනාඩි 27යි විද්‍යාර්ථීන් අතර විශේෂයෙන්ම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සහ ඊළඟ පරම්පරාවට මේ විශිෂ්ට සංගීතවේදියා හොඳ පෞරුෂයකින් හෙබි මිනිසා පිළිබඳව කියවීමක් අවශ්‍යයි. ඒ අවශ්‍යකම නිසා තමයි අපි මීළඟ මේ විදිහට වැඩසටහන විශ්වවිද්‍යාලයට ගෙන යන්නට තීරණය කළේ. ළඟමහත තරුණ ප්‍රජාවගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද මොන වගේ වුන් උත්තේජයක්ද ලබන්නේ සුනිසාන්තයන්ගේ කියවීමත් එක්ක. බොහලට මුල්ම වතාවට සුනිසාන්තයන් පිළිබඳ කියවීමකට සහභාගී වූ අයට. මොකද ගීත අහලා තිබෙනවා. ගීත ඇහුවා කියලා ඔහුගේ ඔහු පිළිබඳව ඔහු මේ ගීත හැදුවේ කොහොමද? ඔහුගේ චරිතය මොන වගේද? ඒව පිළිබඳ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. හැබැයි යම් කියවීමකට එකතු වුණොත් ඔහු පිළිබඳ කියවලා තිබ්බොත් තමයි ඔහු කවුද කියලා දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. එවැනි තරුණ ප්‍රජාවක් මොන වගේ උත්තේජයක්ද ලබන්නේ සහ මොන වගේ උමනාවකින්ද ඉන්නේ අපේ රටේ? ඒකට උදාහරණයක් තමයි පේරාදෙනි අපි ගිය අවුරුද්දේ කර ඒ ප්‍රසංගය. එතෙන්දී ඒකට මතනේ 600ක් විතර තමයි ඒකේ මේ මේ හෝල් එකේ ඉඳ තිබ්බේ. ඒකට ආපු මේ සිසිදාර සිසුන් ඒගොල්ලෝ ඒක දැක්කට පස්සේ තමයි ඒගොල්ලෝ තේරුම් ගත්තේ මේ ඇත්තටම ඒක දකින්නකම් මුළු කතාවම දහනකම් මේ ප්‍රෝග්‍රෑම් එක ඒකේ ඒගොල්ලෝ ඒකේ බරපතලකම ඒගොල්ලෝ තේරුම් ගත්තා. ඒකට හොඳම දේ තමයි ඒක ඉවරුණු ගාම ඊට පස්සේ ඒගොල්ලෝ ඉල්ලුවා. ඒ ආපු අය අපි කරමු වේරාජනී මේ ෂෝ එකක් මේ ජිම් එකේ. ඒ කියන්නේ විශාලම ශාලා. විශාල ඒක සෙනග දාන්න පුළුවන් ලොකු ප්‍රමාණයක්. ඉතින් එහෙම එකක් කරන්න අපි ඇත්තටම ලෑස්ති කරගෙන හිටියා මේ ජුනි 23ට. ඒනකොට මේ පහුගිය මාස දෙකේ ඇති වූ සිද්ධීන් මත අපිට ඒක කල්දමන්න සිද්ධ වුණා. ඉතින් ඒ කියන්නේ මේ මේ මේ අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේක මේ දකින්ද මේ අපි කරන ප්‍රසංග මේ මොන හරි කරන වැඩසටහන් අපිට මොන තරුණ පරපුරට දකින්න සලස්සන්නේ. ඒතර ඒගොල්ලෝ ඒකෙන් තමයි තේරුම් ගන්න ඇත්තටම. උදාහරණයක් ගත්තොත් ඔක සුනිසාර්ජන් කරන්න ගිය වැඩපිළිවෙල දැන් කවුරු හරි සංගීතය හදාරන්න පළුවෙන් පටන් ගන්න ළමේ මේ පියානෝ එකක් කරේ ඒක පටන් ගත්තම හඳපානේ ගියේ. ඒ ඔලු පිපිලා. ඒ ගීත තමයි අදටත් ඒගොල්ලෝ මේ මේ ඉස්සල්ලාම මේ වාදනය කරන්නේ. ඉතින් කියන්නේ ඔහු මේ කරන්න ගිය වැඩපිළිවෙලේ ඔහුගේ මුලින් ඉඳන්ම ඔහු කරේ බොහොම සරලව සංගීතය මේ මේ මේ රටට දීමේ ඒ සංගීතයට මේ මහජනයාගේ ආකර්ෂණයක් ඇති කිරීම. ඔහු ඒ කාලේ මේ කියලා තියෙනවා මුලින්ම මමම කරගෙන යන වැඩපිළිවෙල කියන්නේ මම මුලින්ම දෙන්නේ මේ මකුළු දැලක තියෙන නූලක් වගේ දෙයක් කියලා. ඒ කියන්නේ මකුළු දැලේ තියෙන නූල. ඒ කියන්නේ ඒකට තමයි අහුවෙන්නේ ඕලු පිපිලා හඳපානේ වගේ මුල් ගීත. ඔහුගේ ඊළඟට තිබුණේ තමයි ඔහු කියන්නේ මම ඊට පස්සේ ඒක රටම ඒක ඒකට ආකර්ෂණය වුණාම ඔහු ඊට වඩා මහත පොඩි නූලක් දෙනවා. ඒකට ගැට ගහලා යවනවා. ඊළඟට තව මහත් එකක් දෙනවා. එහෙම ගින් කඹයක් යනකම් යනවා. ඒ කියන්නේ ඔහු රටේ සංගීතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඔහුගේ තිබුණු මේ යම් විදියකින් ඔහු ඔහුගේ ඔළුවේ තිබුණේ ඒක තමයි රටට දෙන්න. ඒ කියන්නේ ਉਹ එකපාරම හැම දමුන් දන්න හැම දෙයක්ම කරන්න කියන්නේ. ඒතකොට ඒකට උනා මොකද? එතකොට ඔහුට විරුද්ධවාදීන් ඇත්තට මේ සංගීත බොහොම සරලයි. එහෙම එක එක ಜಾති වලින් ගහන්න පුළුවන් මඩ හැම පැත්තෙන්ම ගහන විදියක් කරා. හැබැයි අදට උනත් ඔය සංගීතය ප්‍රසංගයක් පවත්වනකොට ඒ සම්බන්ධ වෙන සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවනම් ඒගොල්ලෝ සංගීතය කරද්දී ඒගොල්ලෝ කියන්නේ මේවා සරල වුණාට මේ වගේ තියෙන ඒකේ තියෙන බරපතලකම ගැඹුරු බව ඔහු දකි ඔවුන් දකිනවා ඇත්තටම. ඉතින් ඒ කියන්නේ ඔහු කරන්න ගිය දේ ඇත්තටම මේ වෙනත් කෙනෙක්ට තේරුම් ගන්න අපහසුයි. ඔහු කරන්න ගියේ මොකද්ද කියන එක මේ ඔහුගේ කියවීම මගින්ම හොයාගන්න ඕන. ඒ අපිට ඕනෙලා තියෙන අපි ඇත්තටම ඒක රට දැනගත යුතුයි. යම් දිනක එවැනි හැකියාව තියෙන තවත් සංගීතඥයෝ බිහි වෙයි. ඒ ඒ වගේ වෙලාවක ඇත්තටම දැනටුණත් එහෙම ඉන්නවා මේ සංගීතය අගය කරන තරුණ පරපුර ඉන්නවා. ඉතින් ඒ ඒ අවස්ථාව අපි ඉස්සර ඉදිරියේදී මේ තියෙන මේ සංගීත නිවේදන මාධ්‍යයත් එක්ක ඒට අවස්ථාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි අපි දැන් මේව සම්බන්ධ කරගන්නවා මේ වැඩසටහනට. අපි ඊළඟ මීවිත වැඩසටහන ඊළඟ නැවතුම තමයි ඊළඟ මීළඟ පැටලෙන්න දන්න. මේ ඊළඟ වැඩසටහන පැවැත්වෙන්නේ හොරණ ශ්‍රීපාලි මණ්ඩපේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපේ ජනමාධ්‍ය අධ්‍යනාංශය තමයි ඒ සංවිධාන කටයුතු වලට ලංකා සාන්ත මහත්මයා ප්‍රමුඛ සුනිල් සාන්ත සමාජයත් සමග එකතු වෙන්නේ. කියන්නේ ගුවන් විදුලියට තවත් අපි තෙවෙනි පාර්ශවයක් එකතු කරගන්නවා. මේ වැඩ කටයුතු සංවිධානය කාර්ය කිරීම සඳහා විශේෂයෙන්ම ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයත් මීට පූර්වහෙත් යම් ප්‍රාසංගික සහ වෙනත් වැඩ කටයුතු වලටත් දායකත්ව ලබා දුන්නා. ධර්මකීර්ති ශ්‍රී රංජන් මහත්මයා අපි සම්බන්ධ කරගන්නවා අංශාධිපතිතුමන් ජනමාධ්‍ය අධ්‍යනාංශයේ. අයිබෝවන් ඔබතුමන්ට? අයිබෝවන්. මම කැමතියි දැනගැනීමට ඇත්තරම මේ දැන් 20 වෙනිදා තව දින කිහිපයයි ඉතුරුලා තිබෙන්නේ 20 වෙනිදා පැවැත්වීමට නියමිත මීළඟ මීවිත වැඩසටහන ඔබ විශ්වවිද්‍යාල ප්‍රජා විධියට ප්‍රජාව නියෝජනය කරන ඔබේ අංශාධි අංශාධිපතිතුමන් විධියට අපි සංවිධාන කටයුතු දරනා වූ අංශෙහි මේ වැඩසටහන පිළිබඳව ඔබට තිබෙන හැඟීම කෙබඳුද? ඔව් ඇත්තටම සුනිල් සාන්ත සලකුණ අපිට ශ්‍රී ලාංකේය සිංහල හා ශ්‍රී ලාංකේය සමාජය තුළ සරල ලෙස හිතන්නට පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම සංගීත ක්ෂේත්‍රයට පමණක් නෙවෙයි ශ්‍රී ලාංකේය සමස්ත කලා ක්ෂේත්‍රයටම ඉතාමත්ම ප්‍රබල මෙහෙයක් සිද්ධ වුණු කෙනෙක් හැටියට තමයි විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය ප්‍රජාව සහ ලාංකීය සමාජය සුනිල්කාන්ත මහත්මයා හඳුනාගෙන තියෙන්නේ. ඒ අනුව විශ්වවිද්‍යාලයට පමණක් නෙවෙයි මම හිතන්නේ සමස්ත ශ්‍රී ලාංකේය සමාජයටම වැදගත් වෙනවා මොහු පිළිබඳව මොහු තුළින් මොහුගේ තිබුණු සත්‍යතාව පිළිබඳව සාකච්ඡා කිරීම පමණක් නෙවෙයි ජාතිකමය වශයෙන් පමණකුත් නෙමෙයි ජාත්‍යන්තරමය වශයෙන් ඊ සලකුණ ශ්‍රී ලාංකේය ගිය සලකුණ විශ්වීය ගත කරන්නට දරපු උත්සාහය පිළිබඳව. ඒ නිසා මම හිතන්නේ අපේ ප්‍රබල යුතුයකමක් තියෙනවා මෙවැනි කලාකරුවන්ගේ කලාකරුවන් සැමරීමට වඩා මේ කලාකරුවන් තුලින් නිෂ්පාදනය වෙච්ච ශක්තියින් නැවතත් සමාජගත කරලා ඒ සමාජයේ කලාවෙන් පෝෂණය කරන්නේ නිසා මම හිතන්නේ විශ්වවිද්‍යාලයට ලොකු වගකීමක් තියෙනවා අධ්‍යාපනික ක්ෂේත්‍රවලට ලොකු වගකීමක් තියෙනවා මෙවැනි කලාකරුවන් සහ මොවුන් තුළින් නිෂ්පාදනය වෙච්ච මේ නයිසර්ගික ශක්තියින් එළියට අරගෙන ඒවා සමාජයට දායාද කරන්න නිසා අපි කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේහි ජනමාධ්‍ය අධ්‍යනාංශයේ විශේෂයෙන්ම සංවිධානය කරනවා ගුවන්විදුලි සංස්ථාවත් එක්ක සම්බන්ධ වෙලා මේ සුනිල් ශාන්ත දී සලකුණ නැත්නම් සුනිල් ශාන්ත සලකුණ සමාජගත කරන්න මේ 20 වෙනිදා ඒ නිසා මම හිතන්නේ මේ වෙනකොටත් අපි ප්‍රබල ලෙසම ගුවන්විදුලි සංස්ථාවත් එක්ක සම්බන්ධ වෙමින් තීව්‍ර සාකච්ඡා පවත්වමින් ප්‍රබල ලෙසම සංවිධානය සංවිධානය කරගන්න කරගෙන යනවා ඉතාමත් ශක්තිමත් ලෙස සුනිල් ශාන්ත මහත්මයාගේ තිබුච්ච හැකියාවන් ඇගීම සහ අධ්‍යතන සමාජයට හිියතේ වගකීම පිළිබඳව සහ අධ්‍යතන සමාජයට කලාවෙන් පෝෂණය වීමට අවශ්‍ය ශක්තියින් සංවිධානය කරන්න නැත්නම් ජනනය කරන්න. ඒ නිසා මම හිතන්නේ ඉතාමත්ම සංවිධිත ස්වරූපයකින් මේ ශක්තියින් සමාජයට දායාද කරන්න පුළුවන් විදිහට අපි සාන්ත මහත්මාව ඇගීමට ලක් කරන ඔහුගේ ජී ඇගීමට ලක් කරන ලක් කරන ජුනි 20 වෙනිදා අපේ තාමත් ප්‍රබල ලෙස ඒක සැලසුම් කරලා තියෙනවා. ඔව් අවසන් වශයෙන් මේ මම කැමති දැනගන්න මීට කලිනුත් සුනිසන්ත සමාජය සමග එක ශ්‍රීපාලි මණ්ඩපේ ඔබතුමාලා විශේෂයෙන්ම ජනමාධ්‍ය අධ්‍යනාංශය සහ විශ්වවිද්‍යාලයේ එකතු වෙලා යම් කාරණ කිහිපයක් කළා. විශේෂයක් තියෙනවා ඇත්තටම මේ සුනිසන්ත සමාජය එහෙම නැත්නම් සුනිසන්තයන් සහ ශ්‍රීපාලි මණ්ඩපය අතර. ඔව් සුනිසාන්ත සමාධිය සහ ශ්‍රීපලි මණ්ඩපය අතර ප්‍රබල අන්තර් සම්බන්ධයක් තියෙනවා මම හිතන්නේ ඒක සම්පූර්ණයෙන්ම සංවිධානය කරනවා අපේ ලංකා ශාන්ත මහත්මයා අපි ඉතාමත්ම ගරු කරන කෙනෙක් අපි ආදරය කරන කෙනෙක් අපිත් එක්ක හිතවත් කෙනෙක් ආයතනය හා සම්බන්ධ වෙන කෙනෙක් රටේ ජාතියත් එක්ක සම්බන්ධ වෙන කෙනෙක් නිසා ශාන්ත මහත්මයා සුනිසාන්ත මහත්මයා ලංකා ශාන්ත මහත්මයා සහ සිනසාන්ත සමාජය අපිත් එක්ක ලබැඳි සෙනෙහසින් කටයුතු කරන මම හිතන්නේ මේක ඉස්සෙල්ලා අපි වැඩසටහන් කීපයක් කරා වැඩමුළු සංවිධානය කරා ගීත සිනසාන්ත ගීතයන් ගීත පිළිබඳ නිරන්තරයෙන්ම විශ්වවිද්‍යාලය තුළ සාකච්ඡාවන්ට භාජනය කරනවා විචාරය කරනවා අපි ඒ වගේ විශේෂයෙන් මම සඳහන් කරන්නට අවශ්‍යයි ජනමාධ්‍ය අධ්‍යනාංශයේ වැඩිම ලකුණු ගන්න ශිෂ්‍යයාට සුනිල් ශාන්ත ලංකා ශාන්ත මහත්මයා සුනිල් ශාන්ත මහත්මාව ස්මරණය කිරීම සඳහා මෙඩල් එකක් ලබා දීලා තියෙනවා අපි හැමදාම BMICH එක ශ්‍රී ලංකා බණ්ඩාරනායක සම්මාන්තරණ ශාලාවේදී උපාධි ප්‍රදාන උත්සවයේදී වැඩිම ජනමාධ්‍ය අධ්‍යනාංශයේ මම පළමු පෙළ සාමාර්ථයක් ගන්න වැඩිම ලකුණු ගන්න ශිෂ්‍යයාට ශ්‍රීකාන්ත මහත්මයා වෙනුවෙන් මෙඩල් එකක් ලබා දීලා තිනු අපේ ගිය අවුරුද්දේ ලබා දෙන්න මේ අවුරුද්දේ ලබා දෙන්න කටයුතු කරන අනාගතයේදී ලබා දෙන නිසා විශ්වවිද්‍යාලත් එක්ක තියෙන මේ අන්තර් සම්බන්ධය ඉතාමත්ම ශක්තිමත් මම හිතන්නේ ඒ ශක්තිමත් භාවය අපිට වැදගත් වෙනවා අපේ සමාජීය කලාව විශ්වවිද්‍යාලන්ත මහත්මයා නිෂ්පාදනය කරපු කලාව සමාජයේ ඉදිරියට අරගෙන යාම සඳහා බොහොම ස්තුතියි කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ අංශාධිපතිතුමන් ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන් මහත්මයා පිටක සම්බන්ධ. බොහොම ස්තුතියි. අපි 20 වෙනිදා මුණ ගැහිමට බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාල ප්‍රජාවත් එක්ක. විජිත් මහත්මයා දැන් ඔබතුමන් නිරන්තරයෙන් මීට පූර්වයේදීත් මත කියලා තිබෙනවා. සුනිසාන්තයන්ගේ ගී හඬ සහ ඒ ඒ ශෛලී වෙන්න පුළුවන් ඒ සංගීත වෙන්න පුළුවන් ඉදිරියට ගෙන යාම සඳහා හොඳ හඬවල් අපිට ඕනේ කියන කාරණය. වදාපු වෙලෙම කිව්වෙත් හොඳ හඬක් අපි හොයාගන්න ඕනේ හොඳ හඬවල් අපිට අවශ්‍යයි කියන කාරණේ. දැන් තියෙන හඬවල් හොඳ නැද්ද? සමාවෙන්න මට මේ මේ වගේ මාධ්‍යකින් එක කීම සුදුසු නෑ කියලා හිතුණත් මමත් සුනිල් සාන්තයන්ගේ ඇසුරේ මට වයස 16ක ඉඳලා ඇසුරු කරපු කෙනෙක් නිසා මේ කසීරුකාවෙන් යම්තම් පොඩි තරමකට හරි ගැවීමක් තියෙනවා මා තුළ. ඒ නිසා මට කියන්න ඕනේ දේ මම කියනවා. දැන් තියෙන සමහර ගීත දැන් මේ ස්වදේශී සේවයෙන් ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවෙන් එවැනි ගීත ප්‍රචාරය කරන බොහොම අඩුයි. නමුත් අපිට මේ අපිට විවිධ පරිසරවලදී ඇහෙන විවිධ බස්වලදී ඇහෙන විවිධ සේවාවන් වෙන පෞද්ගලික සේවාවන් වෙන ඇහෙන ගීත වලින් ඇහෙන කටහඬ වලින් ඇහෙන්නේ හරියට මේ හදිසි අනතුරු වාට්ටුවේ ඉන්න ලෙඩු කෑ ගහනවා වගේ තමයි තමන්ගේ වේදනාව කියලා මාව වේරගන්න කෙනෙක් නැද්ද කියන විදිහේ ඒ තරම් හරසුන් බාල තත්වයට ගියේ ගීත තමයි වැඩිපුර අපට ඇසෙන්නේ. ඉතින් එහෙම කෑ ගහලා කියනකොට අර සුනිල් සාන්තයන්ගේ අයෝඩිනිස් කිය වගේ ගැඹුරු හඬවල් ඒ හැදෙන්නේ නැහැ. තියෙන හඬවලුත් විනාශ වෙලා යනවා. ඒකයි මම තීරුම් අරන් තියෙන්නේ. හොඳ ළඟමහත්තයා මට දැන් මේ මේ දවස්වල මම ඔහු ඔහු පිළිබඳව කිය කියවමින් ඉන්න අතරතුරදී කියන්නේ මීට කලින් අපි කියවුවා. නමුත් යලි වැඩසටහන සූදානම්දී ආයෙ කියවනකොට මට ඊයේ දවසේදී මට හිතුණා ඇත්තටම සුනිල් සාන්තයන් කියන්නේ හොඳ මේ දැන් වෙන රටකනේ උදාහරණයක් ඉන්දියාවේ මෙවැනි චරිතයක් හැදුණා නම් ඔහු පිළිබඳ කෙනේ ඉන්දියාවට ආවේනික මෙවැනි චරිතයක් හැදුණා නම් විශ්ව සම්භාවනාවට පාත්‍ර වෙ හැකි සිනමා නිර්මාණයක් හදන්න ඉඩ තියෙනවා කියන එක. වෙනම කලාකෘතියක් ඔහුගේ ජීවන චරිතය ඇතුළේ තිබෙනවා. කවුරුත් ඉල්ලලා නැද්ද මන් දන්නේ නැහැ මේ ඉල්ලීමක්වත් අඳුම් තරම කරලා තියෙනවද කියලා. හැබැයි සැකයක් තියෙනවා ලංකාවගේ රටක එහෙම කරන්න පුළුවන් වෙයිද කියලා. ඔහු ඇත්තටම වෙනමම මේ විශ්ව සම්භාවන පාත්‍රයේ මහත්ය වගේ චරිතයක් පිළිබඳව යම් නිර්මාණයක් ගොඩනගුණොත් එහෙම. ඇත්තෙන්ම සතුටියෝ වේ ගැන මතු කරේ ප්‍රශ්නේ මතු කරාට අපි ඇත්තටම දැනටත් ඒ ගැන කටයුතු කරගෙන යනවා. හ්ම්. ඒ කියන්නේ සතුටට කාරණා. ඔව් ඒ කියන්නේ ඒකේ මේ ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ. ඒතොර ඒක අපි ඉතුරු හරිය කාලෙත් එක්ක කරනවා. ඒක ටිකක් ලොකු වැඩක්. ඒ නිසා ඒකට මේ අපි තව ඉතිරි ඉදිරි වසර කීපය ඇතුළත ඒකට ගහන්න ඉතාලින් ඉන්නවා. මොනී කාලපොන්සේක මහත්මයා ලිව්ව ලිපියක මම දැක්ක එතුමන් හිතන විදිය. දැන් එතුමන් හිතන විදියට මමත් ඒ වයසට ගිහිල්ලා එතුමන්ගේ කුඩා කාලේ කියලා අපිත් හිතන්න ගත්තොත් අපිටත් හරිම විශ්මයජනක දසුණක් මෑන්ගෙට තිබ්බා. එතුමන්ගේ පැමිණීම, එතුමන්ගේ චරිත ලක්ෂණ, එතුමන්ගේ දේහ ලක්ෂණ මේ සියල්ල. ඉතින් එහෙම කෙනෙකුත් හොයාගන්න වෙනවා මන්ට මේ මේ එහෙම වැඩකට අතගොත්. කෙසේ වෙතත් ළඟ මහත්තයා අතරම මේ මෑත කාල සීමාව තුළ විශේෂයෙන් ගෙවුණු දශකය කාල සීමාව තුළ ටිකක් වැඩි වශයෙන් යලි වතාවක් සුනිල් සාන්තන් පිළිබඳව කියවීමකට ලක් කළා. ඒ පිළිබඳව සමාජය අවදි වුණා ඇත්තටම. අවදි කළා ඔබතුමාලා එකතු වෙලා. අවදි වුණායින් යම් ප්‍රවණතාවයක් තිබෙනවද අපේ මාධ්‍ය ඇතුලේ? මාධ්‍ය ඇතුලේ යම් ප්‍රවණතාවයක් තිබෙනවාද? ඔහු පිළිබඳව කියවීමට හෝ ඔහුගේ ගීත වාදනය කිරීමට හෝ ඔහු කවුද කියලා මේ සමාජයට කියීමට හෝ ගුවන්විදුලි මහ 40 ගාණක් තියෙනවා. රූපවාහිනිත් එමටයි. සමාජ මාධ්‍යත් කියානිම කරන්න බැරි තරම්. එහෙම ප්‍රවණතාවයක් තිබෙනවද? ඒකට මම හිතන්නේ වෙන්නේ හුඟක් වෙලාකට අපේ බොහෝ ජනමාධ්‍ය ඔක්කොගේම තියෙන්නේ මුදල් මතනේ. මුදල් ඉපීම ඒ එවැනි මට හිතන විදිහට. මම හිතනවා ඒකට හේතුවක් තියෙනවා නම් තියෙන්නේ ඒකයි. හැබැයි අපි ඕනම අවස්ථාවක මේ යම් විදිහ දැන් මේ ගංගිදලි අපේ ශ්‍රී ලංකා ගංගිදලිත් එක්ක වැඩ කරනවා වගේ මේ යම් කෙනෙක්ගෙන් එවැනි අපිට ආරාධනාවක් ලැබුණොත් අපි සහභාගී වෙනවා අපි ඒකට සම්පූර්ණ අත දෙනවා. ඉතින් මේ බොහෝ විට එවැනි ඇත්තටම පහුගිය දවස්වල කීප දෙනෙක්ම කතා කරා එහෙම තියෙනවා අතන නැතුවම නෙමෙයි. මේ එතෙන්දී සමහර අවස්ථාවලදී වෙන්නේ මම හිතන්නේ හුඟක් වෙලාට ඒවැ ඉන්න අය දැනුවත් නැහැ. අතරන්නේ ඒක අපෙත් අපි ඒක දැනුවත් කිරීමක් කරගෙන යන්න ඕන. වැච්ච මොහොතට බැලලා වැඩකුත් නෑ අතරම නේද කාලෙත් එක්ක ඒක හරියයි කියලා අපි විශ්වාස කරනවා මම හිතනවා ඔබතුමාලා මේ මේ විශේෂයෙන්ම ජන ජනමාධ්‍ය අධ්‍යනාංශ වැනි ක්ෂේත්‍රයන් වල ඉන්න අය තමයි ඊළඟට මේ බැට්නෙක් ගන්න විශේෂයෙන් මාධ්‍ය වල ඉන්න අය ජිත් මහත්තයා ඉතින් ඕන් <laughs> දන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ මේ මේ දේවල් පිළිබඳව ඉතින් ඕන් රටට කියන්න දෙයක් නෑනේ. ඉතින් ඕන්ව දවස්කේ මට වැදගත්. මම හිතනවා මෙන්න මෙහෙම දෙයක්. ඇත්තට ඒකට වඩා අපේ මේ සුනිල් ශාන්ත සංගීතයේම අපේ විශ්වවිද්‍යාල තුලින් ඒ ඒ ඇත්තටම මේ සුසුන් සිසුවන්ට උනත් යන්න ඕන. එන්නේ එතන ඇත්තටම එතන අඩුවක් තියෙනවා. ඇත්තටම මම මම කියන උදාහරණයක් අපේ මේ సౌందර්ය ආචනයේ උනත් ඇත්තටම ඒක වෙනමම මේ මේ සංගීතය මේ ශිෂ්‍යයන්ට උගන්වන්න එහෙම වෙනමම මේ එකෙන් අංශයක් හෝ අඩුවා ගානේ පන්තියක් එහෙම ඒ වගේ දෙයක් එතන එකට පටන් ගන්නවා නම් ඒකේ ඉගෙනගන්න දේවල් තියෙනවා අතන. ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් ඒ ඒ වගේ දේවල්කට මේ පරණ කාලයේ තිබුණු රාගධාරී සංගීතයට ලැබිය ඒකටම වල කපලා ඒක යට ගහගෙන ඉන්නවට වඩා දැන්වත් ඇස්සරිලා ඒකට අවස්ථාවක් දෙන්න ඕන අතන. ඒතකොට මේ මට දැන් කියන්න තියෙනවා පහුගිය කාලේ මමත් ඒ තරුණ සංගීතවේදීන් සමග වැඩ කළා ලංක මහත්මයා විස්මාත්මයා විශේෂයෙන්ම ව්‍යවහාරික සංගීතය සහ ශාස්ත්‍රීය සංගීත වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට මේ අපි කියනවා මේ මේ ප්‍රායෝගිකව සංගීතයේ යොදවන කට්ටිය. ඒ කියන්නේ ඒ ඉගෙන සංගීත ඉගෙනගෙන ඉස්කෝලේ ගිහලා උගන්වන කට්ටිය නෙමෙයි. ඊට පස්සේ නිර්මාණ වලට දායකත්ව ලබා දෙන කට්ටිය සුන සංගීතයන්ගේ සංගීතය පිළිබඳව යම් කියවීමක් ඉන්නවා. සහ ඔවුන් එකට රුචිකත්වයක් තියෙනවා. මොකද සුන සංගීතයන් පරිශන භූමිකාවක හිටිය කෙනෙක් ඔවුන් දන්නවා. අන්න එතනයි අපි ගියන්න ඕනේ. මොකද නැත්තම් සංගීත ඉගෙනගෙන ආයි ඉස්කෝලේ ගිහලා උගන්වන්නේ ජරටිකම උගන්වන්නේ. කෙසේතත් ගීතයක් අහම ඔබතුමා තෝරලා දුන්න ගීතයක් මේ ගීතේ විශේෂයෙන් තෝරන්න. ඒ ගීතය අහලා ඉවරලා අපි කතා කරමු. ගත දෝවන්නේ සලු පලදින්නයි සලු පලදින්නේ පන්සල් යන්නයි පන්සල් සදං සඳයින්නයි උන් සඳයින්නී අඳුර හරින්නයි අඳුර හරින්න ගීතය තෝරලා හැබැත්තට ගිහිල්ලා අපේ නාද සංකලන නිර්ධානයට දීලා ආවනේ. මම දන්නේ ගීතේ මොකද මම ගීත අහද්දි තමයි මට තේරුණේ මේ ගීතය ඔතන මේ තෝරලා තියෙන ගීතය. ඔක්කාරීන වැදගත්කමකුත් තියෙන නිසා ගීතේ තීරුවේ දැන් සුනිල් සාන්තයන් 1946 ඉඳලා 1952 දක්වා තමයි මූලික වශයෙන් සංගීත නිර්මාණය දෙන අවුරුදු 6ක් පමණයි. ඒ 6 දක්වා කරපු සංගීතය තමයි මේ රට රට ලෝකයක් දිනාපු මිහිරි වැදගත්කම යුතු සංගීත නිර්මාණ බවට පත් වෙලා තියෙන්නේ. 67 දී ඇවිල්ලා ආයි තව අවසර දෙකක් විතර කරපු 66 අන්තිම දෙසැම්බර් මාසේ තමයි යලිත් ගුවන් විදුලියට ආවේ අවුරුදු 14ක් 15කට පස්සේ. ඒ ඇවිල්ලා කරපු නිර්මාණ සියල්ලම පරිශනකින්. දැන් ඔබ මේ දැන් අපි අහන්නට ලැබුණු ගීතය ඔහු නිර්මාණය කරලා තියෙන්නේ පිරිත. ඒ ගීතයෙන් ඇහෙන්නේ පිරිත්. පිරිත් ස්වර පිරිත් ඇහෙන පිරිත වගේ. පිරිත ඇහෙන්නේ යටින් ඇහෙන පිරිත ඒක අර පන්සලක දෝංකාරය දෙන ගාථා කියන ගතිය තියෙන්නේ. ඒ කීති කිසිම සංගීත භාණ්ඩයක් නැහැ. ගන්ටාර නාදය පමණයි තියෙන්නේ. නමුත් ඒකේ සංගීත මිහිර නැද්ද? සංගීතෙම අවශ්‍ය නැහැ. ඒ ඒ ඔහු ඒකේ සංගීත සංකලනය කරලා තියෙනවා සාර. පසුබිමින් ගායන කණ්ඩායම ගායනයේ දෙන ආකාරය ඒ සියල්ලෙන් ඒකේ භක්ති රසය දෝර ගන්න විදිහට මේ ගීතය ගායනා කරලා තිනවා. ඉතින් මෙවැනි පරිශන ගී ගණනාවක් පසු කාලින සුනිසාන්තයන් කරා මට නැවතත් කියන්න තියෙන්නේ මෙවැනි නිර්මාණ තව කොත්කොන ගණනාවක් ඔහුට කරන්නට තිබුණාද අවස්ථාව දුන්නා නම් කියන එකයි. ඇත්තට මට මේ ඔබතුමා කිව්ව මතක් වුණේ මේ දිනක ඔබතුමාටත් මතක ඇති මේ නදී උගුරුගේ සහෝදරයා ඔහුගේ චිත්‍රපටයක මට මම චිත්‍රපටයක වට නම එන්නේ ඒත් ඔහුම කියපු විදිහට තනු නිර්මාණයක් තනුවක් නිර්මාණය කරලා තනුවක්ම ඇත්තටම මානව කටහඬ උපයෝගී කරගෙන ඉතින් යටින් පිරිත් සජ්ජායනා කරමින් මේ මේ චිත්‍රපට සංගීතයක් නිර්මාණය කළා කියලා සංඛාර චිත්‍රපටය මොන මතකයි මේ ඊ පටිගත කිරීම මාතේ තාම තියෙන මම කොරෙන් පටිගත කරගත්තේ ඇත්තට මට හිතුණා දැන් මේ දැන හෝ නොදැන අපි දැන් දැන නොදැන මේක නමුත් ඇත්තටම මේ පරේෂණ සංගීතය ගැන හරිම විචිත්‍රවත් දැන් මේවා පිළිබඳ අපි මම හිතන්නේ අපිට කතා කරන්න තවදුත් මාතෘකාවකුත් තවත් එක දෙයක් කියන්න මට අවසර දෙන්න දැන් පරේෂණ ගීත කරේ ඔහු මේ 67 විතර නෙවෙයි 1950 දී විතර පමණ කරපු ගීතයක් තියෙනවා ජයකොටි පියනම මාසින ජයකොටි පියනම ලැබු දියල්ලක් ගැන කරපු ගායනයක් ඒක අහගෙන ඉන්නකොට අපි ඒ දියැල්ල ගාව ඉන්නවා වගේ දැනෙනවා අපි ඒ ගීතයේ සිහිල දැනෙනවා කනගාටුවට කරුණ ඒ ගීතය ප්‍රචාරය කරන්න බැරි වෙන විදිහට ඒ මුල් කාලේදම තැටිය සූරා දමලා තියෙනවා නමුත් ඒක ඒක වාසනාවකට අයෝඩිනිසුන්ට ඒ මුල් ගීතයේ මිහිර නොනැසලන්දමට යලි ඒ පටිගත කරන්න ඉඩ ලැබිලා තියෙනවා. නමුත් ඒක මේ ගුවන් විදුලියේ දැන් නම් තියෙනවා දන්නා තරමින්. ඇත්තටම තැටි හූරන මේ අපි හදවත හූරන වගේ කතා ඒවා ඇත්තටම මේ මේ හදවත ඇතුළට අදාලා හූරනකොට මොනවා තරම් වේදනාවක් දැනෙනවද එවැනි වේදනාවක් මට නම් ඔය ඔබතුමා කතාව කියද්දිත් හිතෙන්නේ. දියලුම ඇල්ල ගැන ගීතේ රචනා වෙලා තිබුණේ දියලුම ඇල්ල ගාව අපිට ඉන්නා වගේ ගැනීමක් තිබුණා. ඔය ළඟමත් දැන් අතරම ඔහුගේ මේ මම හිතන්නේ ඔහු සංගීතය වගේම ගීතය වගේම භාෂාව ගායනා කළ පුද්ගලයි. භාෂාව වාදනද භාෂා වාදකෙක් ඇත්තටම. භාෂාවට ලබා දුන්න අර්ථකථනය කියන්නේ හෙළබස ජනප්‍රිය කරවීමට කියන්නේ හෙළබසක් ජනප්‍රිය වෙනවා හෙළබස පිටුන දැනගන්නවා ඒ වගේම මේක ගායනීය සුගායනීය භාෂාවක් බවට පත් කිරීම සඳහා ඔහුගේ ගත්තු මෙහෙවරේ තාවදගත් ඔහුගේ භාෂාව පිළිබඳ ඇත්තරම මීට වඩා කතා වී ඔහුගේ ගායනයේ එසම තමයි නමුත් මේ භාෂාව වෙනුවෙන් ඔහු කළ මෙහෙවර මම කියන්නම් මේ ඔහුට පහර ගැහුවා වුණාට ඔය හැම කෙනෙක්ම කියන්නේ කාලේ මේ බොරුවට මේ මේ ආයුෂ නැහැ කියනවනේ. ඇත්තටම ඔහුගේ සංගීතය ගැන අධ්‍යයනය කර මම කලින් කිව්ව ආචාර්ය ටෝනි ඩොනල්සන් මහත්මයා ඕස්ට්‍රේලියාවේ මේ කෙනෙක්. ඔහු ලංකාවේ මාලිගාවේ දළදා මාලිගාවේ කවිකාර මඩුවේ සංගීතය ගැන ඔයා එයා ඔහු අධ්‍යයනය කරලා තියෙනවා. ඒ ගැන ඒ සමගම හුස්නිසාට සංගීතයේ මුණ ගැහිලා ඔහු අන්තිමේට ඔහු අධ්‍යයනය කරන ඒ සංගීතය. අන්තිමේට ඔහු කියා සිටිනවා ඒ මේ දෙකේ තියෙන සමානතාවය. ඇත්තටම. ඒ කියන්නේ මේක මේ කොහෙන්වත් උපුටාගෙන ගෙනල්ලා මෙහෙට ගෑපු ගන්න මේ සුනිල් සාන්තයන් ඇත්තටම ඔහු දැන් දෙන්නේ නැහැ. ඔහු අහලත් නැහැ මාලිගාවේ මේ කවි කර්මඩුවේ මේ මේ සංගීතය. ඒනකට ඔහු වෙනමම ඔහුත් අපිට ලංකාවට හරියන්නේ මේ සංගීතය කියලා හදන සංගීතේ තියෙන මේ පසුබිම. ඒ දෙකේ සමානතාවය. එතකොට ඒක අපේ රටටම රටටම ආවේනිකයි. ඒ කියන්නේ රටක මහජනතාවට ඒකේ සතුම් පැතුම් මේවට හරියන සංගීතයක් තමයි ඒක එතන තියෙන්නේ. එහෙම එතන ඒතර ඒකට ওই ගායනයත් ඒකේ කොටසක්. ඔහුගේ ගායනය පද රචනය හැමදේම ඔක්කොම එකට ඊළඟට ඔහුගේ ඒ සමානතාවයේ තියෙනවා ඔහුගේ පදවල මේ ඒ සමාන මේ වෙනස ඒක මම හිතන්නේ විජිත් කුමාරට පුළුවන් වෙයි කියන්නේ මේ වැඩි හොඳ ඔව් නිවැරදිව භාෂාව වචන උච්චාරණය කරා. ඔහුට සමව ඒ විදිහට ගායනයේදී භාෂාව උච්චාරණය කරන්න සම කරන්න වෙන්නේ ඔහුම පමණයි. ඔහුගේ ආකාරය එහෙම නේද? ආකාරය පමණක් නෙවෙයි දැන් මහා මහා වැලි මහා වැලි කලු කැලෙන ඒ විදිහට කියන මිසක් මහා වැලි කියලා පණ නැති විදිහට කියන්නේ ඒ නියම හැම අක්ෂරයක්ම නියම විදිහට උච්චාරණය කරනවා. අතන ඔහු වචන වලට සහ අකුරු වලට හැඟුම් කරන්නේ හැඟුම් දෙනවා හරියටම කරන්නේ නේද? ඒ කියන්නේ අපිට ඒක වචන කියද්දි තේරෙනවා අන්න නියම තේරුම කියලා නේද? ඒකත් එක්කම වචන මචන් වචන කඩන්නේ නැහැ. එහෙම ඒකෙන් දෙන්නේ වචනේ අර්ථය කුළු ගැන්වෙන විදිහට ගායනය කරනවා. අර දැන් පෙම්බර ලංකාව පෙම්බර ලංකාව කියලා එහෙම පැනලා කියන්නේ නැහැ. හරියට නිසි මාත්‍රාවේ නිවැරදි ස්ථානයේ ඉඳලා ඒ ගායනය කරනවා. හැබැයි මිනිසුන්ට මේ වචන මතක හිටින්නත් එහෙම නැත්නම් එතුමන්ගේ ගායනා මතකයිනේ. ගායනාවලත් ඒ වචනත් මතකයි. මිනිස්සු කවද මේ ලංකාවේ දැන් දරු පරපුර කියන්නේ එකපාරක් දෙපාරක් ඇහුව මේ කියනවා අපි ඇත්තටම කිව්වොත් මේ විනෝද ගමනක් ඇද්දී තාමත් කියන්නේ මේ ගීතනේ මම කලින් කිව්වා වගේ පාසල් වල තූර්යවාදක කණ්ඩායම වාදනය කරන්නේ මේ ගීත. හමුදාවල තූර්යවාදක හැම නිදහස් දිනෙදීම අපිට ඇහෙන්නේ මේ මෙතුමන් නිර්මාණය කර ගීතano. ඇත්තටම මේ අපේ රටේ මිනිසුන් මිනිසුන්ගේ නිර්මාණ ඒවා වෙන්නේ නැති කියලා අපිට හිතන හිතන්න පුළුවන් එහෙම මේ මේ ඒ දේවල් ඇහෙනකොට. අපිට තියෙන කාලෙත් මෑනින්ද මට වචන කියන්න අවසර දැන් ඔය සුනිශාන්තයන්ගේ ගීත සරල ගීත වගේ ඇතැම් අය කියවට ඒව සරල නෑ. ඒ ගීතවල දැන් එක දිගට ගැයීමක් කරගෙන ගායනය කරගෙන යනක පේලියක් කරගෙන යනකොට අපේ මේ ඊටාම ප්‍රවීණ ගායකයෙක් අපේ ප්‍රසංගයකට ওই ගීතේ ගායනා කරන්න ඇවිල්ලා ඒතුමා කවන්නේ මන් දන්නේ මේ මහත්මයා කොහොම මේව ගායනා කරත් දන්නේ ඒක මොකද ඒ ගී ඒ පෙළ අතරමඟ <clears throat> හුස්ම ගන්න මේ නව අම්බලන් නැහැ සුනිසාන්තගේ ගීතවල හුස්ම ගැනීමට අම්බලන් නැහැ එක දිගට ලස්සනට ගීතේ ගායනා කිරීමේ හැකියාව ඔහුට සුවිශේෂ හැකියාවක් තිබුණා ඒක අද ඉන්න වර්තමාන ගායක ගායකයන් බොහෝ දෙනෙකුටම නැහැ ඒ වගේ මම හිතන්නේ සම්බන්ධයෙන් මට මතකයි තවත් එක්කෙනෙක් කියනවා මේ මේවා මේ ගොඩාක් බ්‍රීතිං එක්සර්සයිසස් කරලා පුරුදු වෙලා පුරුදු වෙලා කියපු ගීත කියලා. ඒක කියන්න අමාරුයි. අසවල් ගායකයාම කිව්වා නේ මේක ගායන කරනකොට මට පිටිනේ වටේ කීපරක් දුවලා එන්න විද්දන්නේ කියලා. හ්ම් ඒතරම්ම මේ හඬට තිබේ හඬට සහ හඬේ ගැඹුර සහ හඬේ තිබෙන වෙනම කලාපයන් එතුමා පරේෂණ ලක් කළද මං හිතන්නේ එතුමා ඉන්දියාවෙන් ඒව දේවල් ඉගෙන ගන්න ඉඳගෙන ප්‍රමාණ ඉගෙන ගන්න නැති හැබැයි අපේ හඬ පිළිබඳ අපේ හඬ තානයන් පිළිබඳ තුමන් වඩා ගැඹුරින් සාකච්ඡා කරන්න ඇති මොකද අපි පසුගිය වැඩසටහනක් කරා සීගිරිය පිළිබඳව සීගිරිය ඇසුරින් නිර්මාණය වුණු ගීත පිළිබඳ තමයි දැන් අපි කරන්නේ අවුරුදු 50 ගානකට පස්සේ නෙමෙයි එතුමන් නෑ ඊට අවුරුදු 50 ගානකට කලින් ඒවා කරලා තියෙන විදිහ දැක්කම අපිට හිතා ගන්න විශේෂයෙන්ම තාක්ෂණය කියන සාධකය ඉතාමත්ම අල්ප මට්ටමක තිබුණු කාලයක නේද තාක්ෂණය ඇත්තටම නැත්තරම නැති කාලයක්නේ. ඉතාමත්ම සුළු වෙන්නේ මයික් එකයි තිබ්බෙක්කෝ ඉතාමත්ම අවම සම්පත් තිබෙද්දී තුමන්ලා ඒ මේවල කළා තියෙන්නේ. ඒ කියන්නේ මම පොඩි එකේ තියෙන කියන්න. ඇත්තටම ඕක ඔය සීගිරිගේ ගෙනල්ලා කුරුටුගේ ගෙනල්ලා මෙහි ලංකා හිටම හොඳම සංගීතඥයෙක් ගෙනල්ලා මේක පෙන්නපුවම අනිත් හැම කෙනෙක්ම කියලා දෙනවා ඕකේ සංගීතයක් නැහැ කියලා. ඒක ඉඳලා ගෙදර ගිහින් තමයි ওই ටික අරන් ගිහින් සුනිල් ශාන්තයන් මේක ඇතුළෙම සංගීතය තියෙනවා කියලා සංගීතයක් හදලා ගායලා පෙන්නන. ඒ ඒ ඔහුගේ හැකියාව තමයි එතන තියෙන්නේ. හොඳයි. ඉතින් ප්‍රිය ශ්‍රාවකීනේ අපිට අද මීළඟ මීවිත හෝරාවක් වෙන් කළේ මීළඟ කියවීම වෙනුවෙන් ප්‍රාසංගික කියවීම ලබන 20 වෙනිදා පැවැත්වෙන්නේ. ඇත්තරම පොදු ශ්‍රාවක ප්‍රජාවට අපි විශේෂයෙන්ම ආරාධනා කළේ නැහැ. නමුත් මේ වන විටත් බොහෝ දෙනෙක් අපි විමසනවා එන්න ඕනේ කොහොමද කියලා එන්න පුළුවන්ද කියලා. ඔබට එහෙම අවශ්‍යතාවයක් තිබෙනවා නම් ගුවන්විදුලියට අමතා යම් ආකාරයක ඉඩක් හදාගන්න විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රජාව වෙනුවෙන් අපි මේ වැඩසටහන සූදානම් කරේ. නමුත් ඉදිරියේදී ඔබට රූප මාධ්‍යයෙන් සහ ගුවන්විදුලියෙන් ඊළඟ සෙනසුරාදා කියන්නේ 22 වෙනිදා ඉඳලම ඔබට මේ වැඩසටහන ශ්‍රවණය කරන්නට හැකියාව ලැබෙනවා. බලාපොරොත්තු වෙන පසු කොළඹ ආසන්න ප්‍රදේශයේ ගැලිත් වතාවක් මීළඟ මිවිතක් හෝ ස්වදේශීය සෙල් එක්ව තවත් වැඩසටහනක් ඔබ වෙනුවෙන් ගෙනෙන්න සුනිසාන්තයන්ගේ කියවීම පිළිබඳව ඔහුගේ සංගීතමය කියවීම පිළිබඳව ඔබට දැනුම දාණය කරන්නට. ඉතින් මේ වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. මීළඟ මීවිත වැඩසටහන හොරණ විශ්ව හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ පැවැත්වෙන වැඩසටහන සංවිධානය කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශය ඒ වගේම කැම්පස් රේඩියෝ එක උන්ගේ ගුවන් විදුලිය ඊට දායකත්ව ලබා දෙනවා సౌందර්ය අධ්‍යනාංශයේ විද්‍යාර්ථීන් සහ ගුරුවරුන් ඇතුළු සමස්ත ප්‍රජාවම විශ්වවිද්‍යාල ප්‍රජාවට. ඊට ස්තුතිවන්ත වෙනවා. ලංකා සාන්ත මහත්මයා ප්‍රමුඛ සුනිසාන්ත සමාජය ස්තුති මේ වැඩේට අපිට දායකත්ව ලබා දීම පිළිබඳව රවිත් මහත්මයා බොහොම ස්තුතියි. අද වැඩසටහන සහභාගී වීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විජේනරත් මහත්මයා සහ සුනිසාන්ත පුත්‍ර ලංකා සාන්ත මහත්මයා අද වැඩසටහනට සහභාගී වුණේ. බොහොම ස්තුතියි ඔබ දෙපළටම. බොහොම ස්තුතියි. අපේ ඊළඟ වැඩසටහනේ මුණ ගැහෙමු. ප්‍රභාවිර සූර්ය නාද සංකලනය කළේ මම හිමානන්ද රාජපක්ෂ. ඊළඟ මීවිතෙන් අපි මුණ ගැසෙමු. වැලි ලෙලවා දිගුනිල් වරලස පීරානේ සිලස මල් ගවසා බැඳලා නිලවට මුතු මාලේ දෝසේ වලලු සැලේ සපුරා පිරියා පතුරා යන්නේ සුරතල්ලීලා මේ කතනලවාලා මංගමල් ගන්වාලා පාසල විත යන මේ පිටිසරේ සඳනේ බාලලියේ ඔබගේ සුහදාහට වෙදනේ සුරතලියේ ඔබ හදවත පතුරු මේ පිටිසර හෙළ ගුරුලිය සැද සිංහල ස්වදේශීය සේවයේ ඉදිරිපත් කරයි හෙළ මියසී පුරෝගාමී සුනිල් සාන්තයන් පිළිබඳ මීළඟ කියවීම මීළඟ මීවිත සුනිල ස්වර ජූලි 20 වෙනිදා බ්‍රහස්පතින්දා සවස 2ට කොළඹ විශ්වවිද්‍යාලයේ හොරණ ශ්‍රීපාලි මණ්ඩපේ අරුන්දති වංගහලේදී ප්‍රවීණ සංගීතවේදී නදීක ගුරුගේ අනේහින් සරේ අහහින් සරේ බරහින් සරේ රිදේ වලාවේ සැලී සැලී සරසර ගාහදන්නේ දියේ නිදන් තුරුයි මියාතුරුල් සංවිධානය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපේ ජන සම්නිවේදන අධ්‍යනාංශය සහ සුනිල් ශාන්ත සමාජය මේ ළඟ මේ විත සුනිල් ස්වර අන්න මහ මුණා පියා සොයා හපායේ අන්න මහමුණා දියා සොයා හඹායේ ප්‍රාදේශීය සංහදර බැංකුව ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා සෙම සංහදර බැංකුවෙන් ඇමරිකානු ඩොලර් කෝටි 5ක මූල්‍යාධාරයක් සපයා තිබේ. රජයේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා